හොඳයි ශීල දිනාටම තෙරුවන් සරණයි අපි නැවතත් ධම්ම විපදනම මුල් කරගත්ත දවසක භාවනා වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ආරම්භයේදී ශීල දිනාම ආජීවට්ටමක ශීලයේ පිහිටවලා ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ කාලයක් පර්යංක භාවනාවක් කරන්න. ඒ පර්යංකෙන් පස්සේ ධර්ම දේශනාවක් සඳහා අපි කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවත් දහවල් දානියත් අතර කාලය ඉඳ ලැබුණොත් කෙටි ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාව හා අදාළ කරලා අපි වෙලා ගන්නවා දහවල් දානයේ සඳහා ඒ අතරමැද ඊපින්වතුන් සඳහා තේපෙන් සංග්‍රහයක් සමග සක්මන් භාවනා සඳහා කාලය ලැබෙනවා ඊට පස්සේ අපි නැවත 12:00 මාරට දවල් දාණයෙන් පස්සේ මෙතනම රැස් වෙලා එකමාර දක්වා ධර්ම සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් ධම්ම විපදනමේ සාමාන්‍ය කාලසටහන. අපි අදත් ඒකයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාලය පිළිබඳව මතක් කිරීමෙන් පස්සේ මම මතක් කරනවා සීල දෙනාටම ආජීවට්ටමක සීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියන විදිහට.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 द्वितीयम्पि සංඝං සරණං गच्छामि තතියම්පි බුද්ධං සරණං गच्छामि තතියම්පි ධම්මං සරණං गच्छामि තතියම්පි සංඝං සරණං गच्छामि शरणगमनं සම්පුන්නං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 සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං හොඳයි අපි මෙතෙන් පටන් පැයක පමණ කාලයක් පරියංක භාවනාව සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම සිරිත් පරිදි පිටසෙන් අහන්න කැමතියි අදහාපුරා කියලා ඉස්සල්ලාම මෙතෙන් පැමිණිච්ච මේ වගේ වටිනා වෙලාවක්, වටිනා කාලයක්, වටිනා පිටසක් හම් වෙච්චාම ඒ කාලේ කොහොමද භාවනාව සඳහා යොදවන්න දන්නේ නැති මූලික උපදේශ නැති කවුරු හරි පිටසෙ ඉන්නවද කියලා ඒ අය සඳහා කෙටි මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන නිසා කරුණාකරලා මට අතේ ඉසීමෙන් සංඥාවක් කරන්නයි කියලා ඉල්ලා හිටනවා අලුත් ඇත්තෝ. දැන් අපි වෙනදා කරන විදිහට ඒ අයටත් අත්ලක් වෙන විදිහට අනෙක් පළපුරුදු ඇත්තන්ටත් බාධාවක් නොවන විදිහට කෙටි යදවමක් අත්ලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සකස් කිරීමක් වශයෙන් ශීල දෙනාම මම දැන් මෙතනම මේ ආසනයේ පැයක් පමණ ඉඳයි යන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා පහසුවට හරි පරි ගහලා හොඳට වාඩි වෙනවා. එහෙම වාඩි වෙලා මුරුදුව ඇස් දෙක වහලා Taman වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොදලා ඒ ඉරියව්ව දෙපැත්ත සමබරද කියලා පැයක් කමාරක් එක විදිහට මේ පටල කරලා තියන්න පුළුවන් සමබර භාවයකද ඉන්නේ කියලා හොඳට හිතින් විමසලා බලන්න හිත ඇතුළට නමලා. එහෙම බලනකොට Tamanට වැටහෙනවන යම් කිසි විෂමතාවයක්, විෂමබරකමක්, අසන්තුලිත භාවයක් ඒක හොඳට මේ සිංහල ක්‍රමයට කියනවා හොඳට පట్టල වෙන්න නැවත ඒක සකස් කරලා හොඳට ඇඟට පහසුකම් සලසවා දෙන්න. ඊට පස්සේ ඒ ඉරියව්ව හරි ගස්සාගෙන Taman හැම ශරීරයේ හැම මස් පිඩුවක්ම දැඩි නැතුව දඬු කරගන්න නැතුව ලිහිච්ඡ ස්වරූපෙන් සහැල්ලු ස්වරූපෙන් පැවැත්වීම සඳහා මස් පිඩු වලට විවේක වෙන්න ආරින්. ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න ඇස් පිල්ලම්වත් අද කරන්න එපා. බෙල්ලේ පිටිපස්සේ තියෙන මස් පිඩුවත් දැඩි කරලා අල්ලන්න එපා. හොඳට සහැල්ලුවට වාඩි වෙන්න. වාඩි වෙලා ඉවර වෙලා ඒ ශරීරේ පුරාවට මේ උපයාසපයා දෙන ලද ලිහිච්ඡකම සැහැල්ලුකමට අපි හිත යොදලා ඒ පහසුවත් සමබර භාවයත් ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කිරීමක් වශයෙන් ඒ සැහැල්ලු භාවයේ අපි හිත පවත්වමු සුවල්ප වේලාවක් මෙහෙම හිත ඇතුළට නැමිලා ඉන්න ඉරියව්වේ පවත්වන එක සාර්ථකයි නම් yaadෙනවා නම් හරියන බාට ලකුණක් තියෙනවා නම් තමන්ටම වැටේවි හිත අතීතයට අනාගතයට දුවන්නේ මේ වර්තමානයේ අපි ධම්ම විපදනමේ මේ එක වහලයක් අට සත්පුරුෂ මණ්ඩලයක් එක වාඩි වෙලා ඉන්නවා කියලා මොහොතට හිත එළඹ සිටීවි අනිත් එක බාහිරේ ශබ්ද නිසා හිත පිට යන්නේ නැතුව ඒක සාධ්‍යයක්වත් මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ කියලා ඒ ශබ්ද පිළිබඳව අපිට හිත මෑත් කරගන්න පුළුවන් ගතියක් එන්නේ. ඒ වගේම ඉඳගෙන ඉන්න ඉරියව්වේ අපහසුකම් නැහැ. කියනවා නම් ඒවා සකස් කරලා දෙන්න මට කිසි බාධාවක් නැහැ කියලා වේදනාවල දැරිය නොහැකි වේදනාවක් නැතිකම අත්දකියි. ඒත් හිතවිලි වේදනා සද්ද වගේ දේවල් නැතිකමත් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකත් එකම කාසිය දෙපැත්ත වගේ එකමයි. යම් විදියකට හිතවිල්ලක සද්දක වේදනාවක හිත වල්මත් වෙලා නම් හිත මෙතන නෙවෙයි හිත මාත් එක්ක නෙවෙයි හිත මේ දැන් නෙවෙයි. නිසා අපි උත්සාහ කරන්නේ සත්‍ය පිහිටීමක් වශයෙන් මම දැන් මෙතන කියන එකට හිත ගණ්ඩාය හදා. වෙන විදියට කියනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා සැහැල්ලුව සකස් කරලා දෙන්න. ඒ අවස්ථාවේදී ඕනේ හරිපරි ගහිල්ලක් ඕනේ ඉරියව් පහසු කිරීමක් කරලා දෙන්න. එමෙ හිත යම් ආකාරයකට ඇතුළට නැමෙන ගතියක් තියෙනවනම් මේ ඉරියව්වේම ගත කරනකොට සමහර විටක සමහර අයට මේ ප්‍රාණයට හුස්මට හිත යනවා. නමුත් කවදාකවත් හුස්ම දිගේ අඹාගෙන යන්න එපා. ඒ දැනීම සඳහා ආයාසයෙන් බලයෙන් හුස්ම ගන්න එපා. එහෙම නැත්නම් ඉන්න ඉරියව්වේ හිත පවත්නවා යම් විදිහකට ඒ හුස්ම ගැනීමේ වැඩ පිළිවෙලට හිත යනවනම් ඒ හුස්ම ගැනීමේ වැඩ පිළිවෙල ඉස්සරහින් තියාගෙන ස්වභාවයෙන් වැටෙනේ හුස්ම දිහා බලා හිටීම තමයි අපි භාවනා එකලස එහෙම නැත්නම් හිත යොමු කිරීම වශයෙන් මානසිකාර්යයේ වශයෙන් සතිය පිහිටීම වශයෙන් කරන්නේ. නිසා එක්කෝ ඉන්න ඉරියව්වේ හිත පවත්නවා නැත්නම් ඊටත් වඩා හොඳ එකලසක් වශයෙන් සතියක් වශයෙන් ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාගන්න. හුස්ම අඹාගෙන යන්න එපා, ලුහු බැඳ යන්න උත්සාහ කරන්න එපා, ආයාසයෙන් හුස්ම ගන්න එපා. හුස්ම නොදැනුණයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. දැනෙනවනම් හුස්ම හිත පවත්වන්න නැත්නම් ඉන්නා වූ ඉරියව්වේ මම දැන් මෙතන කියන එක හිත පවත්වන්න. මෙහෙම හිත හුස්මේ පවත්නකොට තමයි ඉබේම වැටෙහිවි හුස්මේ හිත පවත්නවායි කියලා කියන්නේ මුළු කයේ පැතිරී තිබුණ අවධානය උඩුකයට ගත්තා. උඩුකයේ තමයි මේ හුස්ම වැඩ පිළිවෙල සක්‍රියව සිද්ධ වෙන්නේ. ඒ නිසායි සරුවච්චන් වහන්සේ මේ උඩුකය ඍජුව තබා ගන්න කියන්නේ හුස්ම වැඩ පිළිවෙලට බාධා අවහිර නොවීම පිණිස. ඉතින් මේ විදිහට මුළු කයේ තිබුණ අවධානය හුස්ම අණුව උඩුකයට ගියා නම් ඒක භාවනාවේ එක පියවරක්. එක ඉදිරි පියවරක් මංගල ලකුණක්. ආන් එහෙම පවත්තන කෙනෙකුට අවශ්‍ය නම් හොඳට මතක තියාගන්න අවශ්‍ය නම් ඒ හුස්ම ගැනීමේදී වැඩියෙන්ම වැටහෙන තැන. හුස්ම වැඩියෙන්ම පීරාගෙන යන තැන. හුස්ම වැඩියෙන්ම හැපෙන තැන කියලා උඩුකයෙහි වඩා අප්‍රකට තැනක් දැනගන්නා සුළුව දැකගන්නා සුළුව භාවනා කරන එකයි මේ භාවනාවේ ආධුනිකයෙක් විසින් කළ යුතු අවසාන වූ උච්චතර වූ අවසාන එකලස. ඉතින් සමහරු මේක නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල වැටෙන හැටි නාස්පුඩු පුරවාගෙන හුස්ම ඇතුළට යන හැටි දකි. සමහරු උඩුතලයේ තර වෙන හැටි වටහා ගන්න. ඉතින් අන්න ඒවැනි උඩුතලයේ හෝ නාස්පුඩුවේ හුස්ම ගැටීම, හැපීම, තරවීම, වැටහීම අනුව පවත්තන හිතට පවත්තන සතියට අපි කියනවා ආනාපාන සතිය. ආස්වාද ප්‍රස්වාස ආනුව සතිය පැවැත්වීම. සමහරෙකුට සෝසන පද්ධතියේ යටම කෙලවරේ උදරච්ඡද චලන එහෙම නැත්නම් උදර චලන අණුව උෂ්ම ගැනීමත් අණුව පිම්බෙන ගතියකුත් පිටින ගතියකුත් උෂ්ම පිටවීම අණුව හැකිලෙන ගතියකුත් සහැල්ලු වෙන ගතියකුත් වැටහෙනවනම් ඒ උදර චලනයේ අනුව පිම්බීම හැකිලිම අනුව කරන බාන අපේ ලංකාවේත්තු කියන්නේ බුරුම භාවනා ක්‍රමය කියලා මහාශී භාවනා ක්‍රමය කියලා. මේ දෙතාවර මැද ඕනේ තැනක් තම තමන්ගේ ශරීර කාය විච්ඡේදනයේ අනුව ප්‍රකට වෙන්න පුළුවන්. ඒ කොතනක හෝ වඩා ප්‍රකට වෙන තැනකට හිත යොදවීම තමයි වැඩි කාලයක් හිත පවත්වන්න පුළුවන් ක්‍රමය. සමහර මේ පපුවේ ප්‍රදේශයේ, සමහර උගුර ප්‍රදේශයේ, සමහර නහය ඇතුලේ තැන් ආදී වශයෙන් දකින්නත්තුත් තියෙනවා. ඒ කොයි එක කෙරුවත් එතෙන්දී වෙන්නේ මුළු කයේ විහිදිලා තිබුණ හිත එක තැනකට ඒකාග්‍ර කිරීමයි. ඒක හැම වෙලාවෙදීම අලුතෙන් උපයන්න හිත පිට ගිහිලා සද්දයක් අනුව වේදනාවක් අනුව කැඩුනට පස්සේ නැවතත් හිත අරමුණට ගන්නකොට මුළු කයට හිත යොදලා උඩුකයට හිත අරගෙන උඩුකයෙන් අන්නේ කියන නාසිකාග්‍රයට හෝ උදරයට හෝ තැනකට හිත යොදවලා එමෙදාම නවකේ කාදුනිකෙක් වශයෙන් භාවනා කරගෙන එකලස ගත්තට පස්සේ ඒ ගත්ත එකලස වැඩි වේලාවක් පැවැත්වීම තමයි සතිය පිහිටුවනවා සතිය ස්ථාපිත කරනවා සතිපට්ඨාන කියලා කියන්නේ. ඉතින් මේ මං කෙරුවේ ඊ타ත්ම කෙටි අකාලානුරූපව උපදේශ පන්තියක් ඒක අත්තරක් වශයෙන් කරන්න. ඉතින් මේ වෙනකොට තමන් ඉන්නා තැන සිට ලදලද අවස්ථාවේ ඒ විදිහට සියුම් එකලසට යන්නේ බැරි නම් සාමාන්‍ය කයෙහි හිත පැවැත්වීම අපි කරනවා මේ අනුව මේ පැය ගත කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මම උපදේශ ජීම අත්තල් උපදේශ පන්ති මෙතනින් නැත කරන අපි ලැබිච්ච කාලයේ හැකි තාක් දුරට සතිය පැවැත්වීම ආනාපානිය හෝ පිම්බීම හැකිලිම අනුව කරන්න බලාපොරොත්තු වෙමු සියලු දෙනාට මේ පැය සාර්ථක පැයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහිරේ